පුද්ගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. Yeah.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 මූලාසනයේ වැඩ සිටින ගරු ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසරයි අපි මේ ධර්ම දේශනාව පැවැත්වීම වශයෙන් යෝගාවචරයේ විසින් දැනගත යුතු යෝගාවචරයේ විසින් දැන ක්‍රියා කළ යුතු යෝගාවචරයේ විසින් දැන ක්‍රියා කිරීමෙන් අවබෝධ කරගත යුතු වූ අන්ධකාර පහකුත් ආලෝක පහකුත් මාත්‍රකාව වශයෙන් ඉදිරිපත් කරගන්න යෙදුණා. සම්මෝහ අන්ධකාර පහයි ඒ නැති කරන, විද්වංශනය කරන, දුරු කරන විද්‍යා ආලෝක පහක්. මේ මුලින්ම දැනෙන්නේ කම්ම සම්මෝහයයි මේ කම්ම සම්භෝගය දුරු වෙන්න නම් ඒ පුද්ගලයා තුළ කම්මස්ස කතා සම්මාදිට්ඨි ඥානෙ නැත්නම් කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය පහළ වෙන්න ඕනේ. මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය යම් කිසි කෙනෙක් තුළ මුල් බැස ගන්නකන් පහළ වෙනකන් මේ පුද්ගලයා තුළ සුළු වශයෙන් හෝ ඝන බහල වශයෙන් මේ කම්ම සම්මෝහය මේ කර්මය සහ කර්ම ඵලය ඇදහිම පිළිබඳව පටලවිල්ල ඝන අන්ධකාරයේ පවතිනවා ඒ නිසා ඒ පුද්ගලයාගේ කටයුතු වල කිසිම කලෙලියක් නැහැ මේ සංසාරේ මේ භවයේ මේ ලෝකේ ඒ අත්ව කරන කටයුතු දිහා බලාගෙන ඉන්නකොට ඒ අත්ංගේ කටයුතු වල ඇති අන්ධකාර ස්වરૂපය වල්මත් ස්වરૂපය බොහොම ප්‍රකටයි. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙලොව ජීවිතේ ලෞකික ජීවිතේ මේ අඳුර දුරු කරගෙන ලෞකික සැප නැත්නම් ලෞකික කාලේලියක් ලෞකික දියුණුවක් ප්‍රගතියක් ආර්ථික චරිතයක් ඇති කර ගන්න නම් මේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය පිළිගත යුතුයි අධිහිය යුතුයි මේ කම්මසකතා ඥානය කම්මසකතා ඥානය මාර්ගයෙන් පහළ වෙන සම්මා දිට්ඨිය තමන් විසින් කල්පනා කරලා තමන් විසින් දැන හඳුනා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇහිීමෙන් පොත්පත් කියවීමෙන් සාකච්ඡා මාර්ගයේ ඇදහිීම පිළිගැනීම භාර ගැනීම කියනවා. මේ විදිහට ඇත්තාවෝම නැත්නම් ප්‍රෝජන ගෙන දෙන්නා වූම නියම සම්මාදිට්ඨිය ඇදහිීම පිළිගැනීම ප්‍රධාන වශයෙන්ම කෙනෙකුට කරවලා දෙන්නේ කරලා දෙන්නේ Taman තුල ඇත්තා වූ ශ්‍රද්ධාවයි. ඒ නිසා ශ්‍රද්ධාව නැති කෙනාට මේ ලෝකෙ මේ කම්මස්සකතා ඥානය පැවතුනාට ඒ ඥානය පිළිගන්නා ගතියක් අදහා ගන්නා ගතියක් ඒ භාර ගන්නා ගතියක් පිළිගන්නේ නැහැ. මේ නිසා ඔහු තවමත් අන්ධකාරයේ අඳුරේ කටයුතු කරන සම්මෝහයේ කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙලා කම්මස්සකත සම්මාදිට්ඨිය බැහැර කරලා පිළිකෙව් කරලා හොඳ දෙයක් කළොත් හොඳ දෙයක් වෙනවා කියන එක පිළිගන්නේත් නැහැ නරක දෙයක් කළොත් නරක දෙයක් වෙනවායි කියලා පිළිගන්නේත් නැහැ මේ නිසා මේ පුද්ගලයාටින් කරන වැඩවල හොඳ නරක කියන දෙකේ අලෙලියක් නැහැ හොඳ නරක දෙක අතරේ වෙනසක් දැකගන්නේ නැහැ. මේ නිසා මේ පුද්ගලයා විසම චරිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ විසම භාවයේ මේ සම්මෝහය දුරු කරගන්න නම් අපි ලෝකේ අවදානමුත් ලෝකේ අදුම ගානේ එක පැත්තක නැත්නම් එක කොටසක ඒකාන්තයෙන්ම පවතින වූ මේ කම්මස්සකතා ඥානෙ අදහා ගන්න ඕනේ පිළිගන්න ඕනේ. ඒකට අපි ළඟ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාව තියෙනවනම් ලෝකේට ආලෝකය කියලා හඳුන්වන සංසාරයට ආලෝකය කියලා හඳුන්වන මේ කම්මස්සගත ඥාන සම්මා දිට්ඨිය තමන් තුළ තහවුරු වෙන්න පටන් ගන්නවා. මේ තහවුරු වීම නිසා හොඳ දේ කළොත් හොඳ දේ විපාක ලැබෙනවායි නරක දේ කළොත් නරක විපාක ලැබෙනවාය කියනා වූ මේ මූලික කර්මේ සහ කර්ම ඵලය කියන સિદ્ધාන්තය තමන්ට ජීවිතයට ලං වීම නිසා නරක දෙයින් වැළකීමේ සංවරයක් හොඳ දෙය කිරීමේ හරියාවක් මේ පුද්ගලයා ළඟට පැමිණෙන නිසා ඒ ජීවිතය තුළ කලෙලියක් වැටෙනවා. තමන්ට වාසිදායක පුණ්‍ය කර්ම වලදී යෙදෙනවා අකුසල කර්ම වලින් වෙන් වෙනවා. මේ නිසා යම් කිසි කෙනෙක්ගේ දුෂ්චරිත කායික දුෂ්චරිත වාචසික දුෂ්චරිත මානසික වශයෙන් සිදුවෙන දුස්චරිත වලින් වැළකීම සඳහා කෙනෙකුට ප්‍රධාන වශයෙන්ම මූල ධර්මයක් වශයෙන් හේතු භූත වෙන්නේ මේ කම්මස්සකතා ඥාන සමාධිය. වෙනත් විදියකට මේ ධර්මතාවයම පෙන්වන අප්‍රමාදයේ කියන ධර්මයේ ඊ타මත්ම ප්‍රකට කොටස හොඳට වැටෙන කොටස තමයි දුස්චරිත වලින් වැළකීමේ අප්‍රමාදය. කායික දුස්චරිත, වාචික දුස්චරිත ආදී ප්‍රකට දුස්චරිත වලින් වැළකීමට කෙනෙක් අප්‍රමාද වෙන්න ඕනේ. යහුසුළු වෙන්න ඕනේ. අමතක කරාන්ට නරකයි. අන්නේ අමතක කරාන්ට නොයුතු වූ මේ කායික වාචික දුස්චරිත වලින් කෙනෙකුට වැළකෙන්න නම් ඒ පුද්ගලයා මූල ධර්ම වශයෙන් මේ කම්මස්ස කතා සම්මාදිට්ඨිය කියන හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා නරක දේ කළොත් නරක දේ ලැබෙනවා කියන ධර්මයේ පිළිගන්න. මේ පිළිගැනීම නිසා තමන්ගේ චර්යාවේ හොඳ දේ නරක දේ වෙන් වෙනවා වෙන් වෙලා හොඳ දේ දිහාවට නැමෙන ඒ පැත්තට yaadෙන කටයුතු චර්යාවක් ගොඩනගෙන අතර නරකින් වැළකීම සිදුවීම නිසා මේ පුද්ගලයාට බාහිරින් එන්න තියෙන කරදර කංකටළු පවා විශාල රාශියක් ඉවත් වීමෙන් විවේකී ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. පෙර කල යන්න වූ නරක කර්මයක් හටයුත්තක් නිසා මෙලවදී අපට නරක රූප දකින්න සිද්ධ නරක ශබ්ද ආන්න සිද්ධ නරක ගන්ධ ආග්‍රහණය කරන්න සිද්ධ නරක රස ලැබෙනවා. නරක ස්පර්ශ ලැබෙනවා. නරක හිතවිලි පහළ වෙනවා. මේ හිතවිලි පහළ වෙන වෙලාවෙදිත් වෙන විදිහකට කියනවනම් මේ අද අපි මේ පාරේ බහලා යනකොට එදිනදා ජීවිතේ ගත කරනකොට අපට මේ අහ වශයෙන්, කන වශයෙන්, නාසය වශයෙන්, දිව වශයෙන්, ශරීරයේ වශයෙන්, හිත වශයෙන් විවිධ දේවල් එක්ක ගැටෙනකොට ඒ තුලින් අපගේ අර නරක කර්ම වේගයේ එලි දකින්න වෙලාවේදී අපට දුක් විපාක, දුක් වේදනා සහිත අවස්ථාවලට මුහුණ පාන්න වෙනවා. මේ මුහුණ පාන වෙලාවේදී මේ කම්මස්සගත සම්මාදිට්ඨිය අදහන කෙනෙක් නම් මේ දේවල් සිද්ධ වෙන්නේ කර්මානුරූපය. ඒ නිසා ඒකට හේතු වෙන මෙලෝ වශයෙන් දැන් ඒකට හේතු වෙන මේ රූපේ මේ සද්දේ මේ ගන්ධය මේ රසය මේ ස්පර්ශය මේ හිතිවිල්ල ඉවත් කරලා ඒකත් එක්ක හැප්පිලා ඒකට හොඳයි කියලා අවදාකවත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මේක මහ විශාල හේතු සාධක රාශියක් නිසා සිදුවෙන දෙයක්. අපි මේ ඉස්සරහට තිබුණ පළියට මට පුළුවන් කියලා මාන්නයට හැකියාව තියෙන පළියට ඒ රූප වෙනස් කරන්න, ඒ ශබ්ද වෙනස් කරන්න, ඒ ගන්ධ වෙනස් කරන්න කටයුතු කරනවා කියලා කියන්නේ මහා කම්ම සම්මෝහයක්. නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කම්මසකතා සම්මාදිට්ඨිය සහිත පුද්ගලය තමන් වශයෙන් අනුන්ට දුක් නොදෙන, අනුන්ට බාධා වේදනා නොකරන හැසිරීමක් මේ හොඳ දේ කළොත් හොඳ දේ සිද්ධ වෙනවා නරක දේ කළොත් නරක දේ සිද්ධ වෙනවා කියන මේ කර්මයේ සහ කර්මඵලයේ ඇදහිීමෙන් ලබනවා අත්දකින්න. ඒ වගේම තමයි දුකක් කරදරයක් පැමිණෙන වෙලාවකට ඒක පැමිණෙන්නේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, හිතෙන්. වෙන ක්‍රමයකින් එන්නේ. ඒ එන සෑම ක්‍රමයකට මේ වර්තමානයේ පේන්න තියෙන හේතුව විතරක් නෙමෙයි, Tamange අතීත කර්ම මේකට බලපානවා කියන එක ඉදිරිපත් වෙන නිසා හදිස්සි වෙන්නේ නැහැ, කිපෙන්නේ නැහැ, කෝප වෙලා වහා තීන්දුව දුන්නේ නැහැ කියන තරහා යන්නේ නැහැ. ඉවසන ශක්තිය ඇති. මේ නිසා කම්මසගතා සම්මාදිට්ඨිය සහිත පුද්ගලයාට මේ ඉවසීම කියන මේ ගුණය ඉතාමත් ඕලාරික ක්‍රමයක ජීවිතයට සම්බන්ධ වීම නිසා අනවශ්‍ය පටලැවිලි නැහැ. අනවශ්‍ය දේවල් එක ඇවිලෙන්න යන්නේ නැහැ. කුල්ලුවාන් තරංගයේ ඇවිලෙන්න තියෙන දේවල් කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි තත් දායාදෝ බහිස්සාමි කිය අපි දෙවේලේ සීපත් කර යුත්තා වූ මේ කර්මයේ දායාද කරගෙන අපි ඇත්තා වූ ස්වરૂපේ මෙනෙහි කරනකොට අපිට ඒ තරම්ම මේවට කිපිලා ගිහිල්ලා කරන්න දෙයක් නැති බව කරනවා නම් කරන්න තියෙන දුස්චරිත පවණක් බව වැටහෙනවා. මේ නිසා කෙනෙක් වාද කරන්න පුළුවන්. එහෙම නම් ඇස් එක වහගෙන කන් දෙක වහගෙන ඉන්න එකද කියලා. කිසිම නෙවෙයි. ඉදිරිපත් වෙලා තියෙන කටයුත්තේදී මෛත්‍රිය. මේ කියන දේ තව හොඳ පැත්තට යාදෙන පැත්තට කරන් තමයි යමක් කියනවනම් මෛත්‍රී පූර්වකව ඒ කටයුතු කරාට ඒක දුක්චත්ත සිදුවෙන්නේ නැහැ. කර්ම රාශියක් සිදුවෙන්නේ නැහැ. දුක් දෙක. ඒ නිසා මෛත්‍රියෙන් ක්‍රියාත්මක වුණාට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මෛත්‍රියෙන් ක්‍රියාත්මක වෙන පුද්ගලයා හදිසි අවශ්‍යතාවයේ හදිසි කටයුත්ත අවුලටපත් කරන්නේ නැහැ. තමයි පුළුවන් සහයෝගය පුළුවන් ප්‍රමාණයෙන් දෙනවා. පුළුවන් කෙනෙකුට ඉඩ දීලා පැත්තකට දෙනවා. එහෙම නැත්නම් කරුණාවෙන් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දුකටපත් වෙච්ච සත්‍ය අදුකින් මිදීමට Tamange ශක්ති ප්‍රමාණයෙන් උදව් වෙනවා. එහෙම නැත්නම් හොඳට වැඩ කටයුතු කරන කෙනා දැකලා හොඳට පරිපාලනය කරන කෙනා දැකලා අනේ සාදු සුඛිත මුදිත භාවයටපත් වේවා කියලා ඔහුගේ හොඳ කටයුත්තට ආවඩන ගතිය මුදිතා. මේ ආකාර තුනින්ම ක්‍රියාත්මක වෙන්න බැරි නම් තමයි උපේක්ෂාව. මේ හතරට කියනවා බ්‍රහ්ම විහෙදන කියලා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. උපේක්ෂා භාවනාවටත් කරන්නේ කම්මස්සකෝ මිකම්මස්සකෝ මිකම්මස්සකෝ මේ කර්මයේ සාහිත්‍ය කරගෙන ඇත්තේ සෑම කෙනෙක්ම කර්මයේ දායාද කර ඇත්තේ කියලා මෙනෙහි කරන එක. ඒ නිසා උපේක්ෂා භාවනාවටත් යොදාගන්නේ මේ කම්මසකතා සම්මාදිට්ඨියදී මූල ධර්මයයි. ඒ නිසා යෝගාවචර ජීවිතයක අනවශ්‍ය දේවල් වල කටලා දීම නැත්නම් පිටින් එන්න තියෙන උවදුරු වළක්වාලීමේ ජීවන චර්යාව හැඩගස්වා ගැනීමේ ප්‍රධාන විශාල ලොකු වෙනසක් මේ කම්ම සම්මෝහය දුරු කර ගැනීමෙන් ආදර්ශ වශයෙන් ගන්න පුළුවන්. මේ කම්ම සම්මෝහය දුරු කිරීම ශ්‍රද්ධාවෙන් සිදුවෙන දෙයක් අපි මතක් කරගත්ත. මේ කර්ම කම්මස්සකට ඥාණය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අනුමත කරන්න යෙදුන දේ ශ්‍රද්ධාවෙන් ඇදහිීම පිළිගැනීම එපමණකින් ආනිසංස ලැබෙනවා. මොකද තමන් ඒ අනුව කර්මේ සහ කර්මඵලය අදාහ ගන්න නිසා තමන්ගේ චර්යාවේදී අනවශ්‍ය දේවල් වලදී අතපය ඉස්සර කරන්න ගිහිල්ලා, කට ඉස්සර කරන්න ගිහිල්ලා මේ මත තවත් දුස්චරිත, මේ මත තවත් රළු වැඩ කරන්නේ නැහැ. අවිද්‍යාව කියන දැඩි ලෝභයට පත් වෙන්න දෙන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන අනුත දුක් වෙන තත්ත්වයටපත් වෙන්න දෙන්නේ නැහැ. මොකද Taman දන්නවා අද Tamanට මේ තත්ත්වයටපත් වෙලා කරදරයක් අම්කටලුවක් ඇති වුණා නම් ඒ පෙර කර්ම නිසා. ඒ කර්ම තත්වය කම්මස්සකතා ඥාන සම්මාදිටියෙන් දැක ගන්නවා වෙනුවට මේක මතකලේ අසවලායේ මේක අසවලාගේ සලසුමක් කියලා ඒ පුද්ගලයා මැත්තේ දෝෂ මාත්‍ර ඇති කිරීමෙන් අති කම්ම සම්මෝහයේ තවත් ගැඹුරට අවුදුරෙන් අඳුරට යනවා. ඒක නිසා කන්නසකතා සම්මා දිට්ඨිය කියන එක මිත්‍යා දෘෂ්ටික පුද්ගලයන්ට අයිති දෙයක් ඒ බාහිර සාසන වල දෙයක් කියලා බැහැර කරන්න අමාරුයි. යෝගාචර ජීවිතයේ අනන්ත අප්‍රමාණ සංසිද්ධි රාශියකදී ප්‍රයෝජනවත් වෙනවා. යම් කිසි කෙනෙක් මේ ධර්ම දේශනා මාර්ගයෙන් හෝ පොතපතින් හෝ සාකච්ඡා මාර්ගයෙන් හෝ මේ කන්නස්සකතා සම්මාදිට්ඨිය කියන හොඳ දේ කිරීමෙන් හොඳ විපාක නරක දේ කළොත් නරක විපාක කියනවා වූ මේ ධර්මයේ ශ්‍රද්ධාවෙන් බාර අරගෙන පිළි අරගෙන ක්‍රියාත්මක කරන්න පටන් අරගත්තොත් අන්නේ පුද්ගලයාගේ ජීවිතේ ඇද ගති වංක ගති ගොඩාක් දුර වෙලා ඍජු භාවයටපත් වෙනවා මේකට අපි එදා මතක් කරගත්තා දික්ටි චුකට කම්ම කියලා ඒක කරනකොට නම් අර මුලින් ශ්‍රද්ධාවෙන් පිළිගත්ත දේ තහවුරු සහතික වෙනවා සහතික වුණාට පස්සේ තමන් කරන කියන කටයුතු සාර්ථක වෙන්න පටන් අර ගන්නකොට මේ කම්මසකතා සම්මාදිට්ඨිය බොහෝම තරයේ පිළිගන්න කොටයකටපත් වෙනවා. එහෙම නැත්නම් අර මුලින් තිබුණු සාද වශයෙන් ඇති ශ්‍රද්ධාව ඕකප්පන වශයෙන් තමන්ගේ ජීවන චර්යාවෙම දත්ත ගන්න පුළුවන්. ඒ පුද්ගලයා ඒ නිසා තව ඉදිරියට කියන්නේ මේ ලෝකේ තිබුණා වූ සංසාරේ තිබුණා වූ අන්ධකාරයක් දුරු කරගෙන ආලෝකයටපත් වෙච්ච නිසා දැන් ආලෝකයෙන් තව ඉදිරියක් දකිනවා කලෙලියක් දකිනවා. ඒ අනුව මේ පුද්ගලයා කටයුතු කිරීමෙන් මෙලෝ පරිදව අක්‍රමාදී වීම කියන හේතුවේ ආනිසංස රාශියක් ලබනවා. මේ ආනිසංස රාශිය ඒ කියන්නේ කම්ම සම්මෝහය දුරු කිරීමෙන් ලබා ගන්නා වූ ආනිසංස රාශිය කොච්චර ප්‍රකට වුණත් කොච්චර දියුණු වුණත් ඒ පුද්ගලයාට ඇත්ත ඇති හැටි තේරුම් අරගන්න මේ සම්මස්සකතා ඥාන සමාධිත්‍ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. වෙනත් විදිහකට කියනවා නම් මම කියන්නේ කවුද? කියන දේ පිළිඅරගන්න, තේරුම් කරගන්න මේ කම්මස්සකතා ඥාන සමාධිත්‍ය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කම්මස්සකතා සමාධිත්‍ය ප්‍රමාණවත් වෙන්නේ ඉන්නේ මේ දේ තේරුම් අරගන්න පසුබිම සකස් කරන්න විතරයි. ආදම සකස් කරලා දෙන්න විතරයි. අත්තිවාරම දාන දෙන්න විතරයි. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ කම්ම සම්මෝහය දුරු කරතු නැත්නම් කම්මස්සකතා ඥාන සම්මාදික්ඛ්‍ය තහවුරු කරගත්ත කෙනෙකුට තමයි මේ ධම්ම සම්මෝහය කියන කාරණාවක් Taman ඉදිරියේ තියෙන බව එහෙම නැත්නම් තවත් දුරු කළ යුත්තා වූ අඳුරක් Taman ඉදිරියෙන් තියෙන නිසා අවුල් ස්වરૂපයක් තවත් සිව් මට්ටමේ පවතිනවා කියලා වැටහෙන්නේ කම්ම සම්මා සම්මාදිට්ඨිය. සම්මාසකතා සම්මා ඥාන සම්මාදිට්ඨියෙන් කඩ වැඩ කටයුතු ගන්න කෙනා සූරය. මේ පුද්ගලයාට දැන් තේරෙනවා ලෝකයේ චාරිත්‍ර ධර්ම සමාජ ධර්ම අනිත් පැත්තන් එක්ක එකතුව සහයෝගයෙන් කටයුතු කිරීමේදී මේ කම්මසකතා සම්මාදිට්ඨිය බොහෝමත් ප්‍රයෝජනවත් වෙනවා. මෛත්‍රිය අවශ්‍ය කරන මෛත්‍රිය, කරුණාව අවශ්‍ය කරන කරුණාව, මුදිතාව අවශ්‍ය කරන මුදිතාව, උපේක්ෂාව අවශ්‍ය තැන උපේක්ෂාව වශයෙන් ක්‍රියාත්මක කරන්ද ආලෝකේ පහළ වෙනවා. කාලේදී පහළ වෙනවා. නමුත් මම මේ පුද්ගලයා මේ ආත්මය කියන්නේ මොකද්ද කියලා වටහා ගන්නට එදී වැටෙන්නේ ඒකට අත්තා වූ සම්මෝහය කියනවා ධර්ම සම්මෝහය කියලා. මොකද මේ මමය සත්වයේක ආත්මයක් කියලා මේ අපි බාහිර අරගෙන තියෙන මේ సంతාණය බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ නිස්සත්ෝ නීචීවෝ සියෝ ධාතු මත්තකෝ නාම ධර්ම රූප ධර්ම කියනා වූ ස්වභාව ලක්ෂණ රාශියක් මිස මේ සත්වයේ ජීවයේ ආත්ම භාවයක් නැහැ ආත්ම භාවයේ ශූන්‍යයි අන්න එවැනි වූ මන අන්න එවැනි වූ මේ సంతාණිය මමය කියලා බාර ගන්නවා නම් සත්වයේ කියලා ගන්නවා නම් ආත්මයක් ඇති දෙයක් කියලා ගන්නවා නම් ඒකට කියනවා ධම්ම සම්මෝහය කියලා. මේ ධම්ම සම්මෝහය පවතින තාක්කල් අපි මේ ආත්මය මේ සත්වයා මේ පුද්ගලයා රැකීමේ සුරකීමේ වැඩපිළිවෙලකට මේ රත්ත්‍යා මේ ආත්මය අභිනන්දනය කිරීමේ වැඩපිළිවෙලකට નિરાයාසයෙන්ම වැටෙනවා. මොකද රකින්න දෙයක් තියෙනවා. ඒ නිසා අපි රකින්නවා. ඒක තමයි අපි උතුම්ම රාජකාරිය කියලා සංසාරයට දැඩිසේ බැඳෙන මේ ආත්මදිත්‍ය බැඳගන්න. ඒ නිසා තේරුම් අරගන්නවා අපි සමාජයේ එකිනෙකා සමග කටයුතු කරන වෙලාවේදී සාධාරණව මෛත්‍රී කරුණාවෙන් කටයුතු කළත් අපිට සංසාරයෙන් ගැලවීමක් ලැබෙන්නේ නැහැ මොකද අපි මේ අල්ලබදා ගන්න මූලික හරයක් ආත්මයක් කියලා දෘෂ්ටියක් අපි ළඟ තියෙනවා. මේ නිසා අපි යන්න වෙලාවක මේ දේ ඒ කියන්නේ මේ නිස්සත්ත්ව වූ දේ, නිජීව වූ දේ, ආත්මය වශයෙන් ශූන්‍ය වූ දේ ධාතු මාත්‍රයක් වශයෙන් දැක ගන්න තාකල් මේ ධර්ම සම්මෝය අපි ළඟ වල්මන් කරනවා. එහෙමනම් අපි මේ ධම්ම වවත්තානේ නැත්නම් ධාතු මට්ටකෝ කියන මේ ශ්‍රී බුද්ධ වචනේ අපගේ සෑම මොහොතක් තුළම ක්‍රියාත්මක වෙන විදිහට ප්‍රකට වෙන විදිහට කටයුතු කළොත් ඒක අපට ආලෝකයක් බවට පත් වෙනවා. එතකොට මේ ධම්ම සම්මෝහය කියන ආ වූ අඳුර විද්වංශනය වෙනවා. දුරු වෙනවා කියන්නේ. ඒ නිසා අපි අන්නසකතා සම්මාදිට්ඨිය ලබා ගත්තා වූ සූර භාවය අප්‍රමාදය දැන් ඉතාමත්ම සියුම් තීව්‍ර ආකාරයකට අනාතුල සිදුවෙනා වූ සෑම ක්ෂණයක් තුළම මොහොතක් තුළම සංසිද්ධියක් තුළම ඥාන ධර්ම රූප ධර්ම පමණක් ඇත්තේ කියන මූලික ශ්‍රී බුද්ධ වචනය පිළිඅරගෙන කල්යාණේ ආචාර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන්ගේ වචනය හරිතර කම්මස්ස කතා සම්මාදිට්ඨිය පිළිගන්නාසේ මුලින් පිළිඅරගෙන ඊළඟට එය විසදව තමන් වශයෙන් සාහවු කරගන්න සාක්ෂි වශයෙන් සාහවු කරගන්න වවස්ථානෙ යෙදෙනවා. මේක අර කම්මස්ස කතා සම්මාදිට්ඨියෙන් ප්‍රතිඵල ලැබෙනා තරම් ලේසි නෑ. මොකද ඒ පුරුදු කරගත්තා වූ අප්‍රමාදීතා තීව්‍ර විදියට ඉතාමත්ම සමීප විදියට ඉතාමත්ම සූර තාලයට ප්‍රයෝජන ගන්නවා. ප්‍රයෝජන ගන්නතන ඒ කියන්නේ මම මේ කර්ම සංමෝහය දුරු කරගත්තා. දැන් ඉදිරිපත් වෙලා තියෙන ධර්ම සංමෝහයයි මේ ධර්ම සංමෝහයත් මම දුරු කරගත යුතුය කියනා වූ යම් වූ කුසල ඡන්දයක් පහළ වෙන්න මේ පුද්ගලයා මේ යෝගාවචරයා මේ ධම්ම වලත්ථානයේ නැත්නම් ධර්මතාවයේ පිළිබඳව අහලා දැනගන්න ඕනේ. පොත්පත් වලින් කියවලා හෝ දැනගන්න. සාකච්ඡා මාර්ගයෙන් හෝ දැනගන්න. දැනගන්නකොට මේ පුද්ගලයාට සම්ම සම්මෝහය දුරු කිරීමේදී සම්මස්සකතා ඥානය පිළිගත්තා වගේ මුලින්ම මේ කියන ධර්මතාවයේ ඇතිදී ඇත්තද මේක වෙන්න පුළුවන්ද කියලා පිළිගන්න අවස්ථාවක් ලැබෙනවා. මොකද මේ පිළිගන්න සූදානම් වෙන්නේ මමයේ කියන මේ සංසිතිය තුල නැත්නම් මේ සංතාණය තුල ධාතු මාත්‍රයක් පමණයි තියෙන්නේ. නාම ධර්මයේ රූප ධර්මයේ කියනා වූ නාම මාත්‍රයේ පමණක් තියෙන්නේ කියන එක පිළිගන්න සූදානම් වෙන්න. මේ පිළිඅරගත්තොත් වෙන විදිහකට කියනවා මම කියන්නේ කවුද කියන එකට මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඉදිරිපත් කරව මේ පිළිතුර මම කියන්නේ පුද්ගලයෙක් කියන්නේ සත්වයෙක් කියලා ආත්මයක් කියලා බාරගන්නේ මේ නාම රූප ස්කන්ධ රාශිය. පංචස්කන්ධය. රූපය, වේදනාය, සංඥාය, සංස්කාර, විඥානයේ වශයෙන් කඳු කඳු වශයෙන් ඇත්තව මේ රාශිය විනිවිද නොදක දැක ගන්නට බැරුව දැක ගන්නට බැරි වෙයි කියලා හිතලා ඒ පිළිබඳව සම්මෝහයේ තියෙන තාක්කල් ඒ දේ ආත්මයක් වශයෙන් තියෙනවා. මේක බෙදින්ට මේක විනිවිදින්ට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කල්යාණ මිත්‍රයන් වහන්සේලා, සත්පුරුෂයන් වහන්සේලා මේ ධර්ම වවත්තාන ඥානීය සුතමේ වශයෙන් ඒ කෙරෙහි නැමී සිටගත්තා වූ එකකට ලබා මේ ලබා දෙන අවස්ථාවේදී ඒක පිළිගන්නවා නම් බාර ගන්නවන ඒක ශ්‍රද්ධාව. මේ බාර අරගත්තට පස්සේ තමයි හිතෙන්නේ මේක මම වශයෙන් ලැබෙනා ලැබෙනා වූ ක්ෂණයක් වශයෙන් මේක අධ්‍යක්ෂිය යුතුයි කියන කුසල ඡන්දේ පහළ වෙන්නේ අන්න එහෙම ධම්ම වලත්ථාන ඥානය සම්බන්ධව මූලික සුතමේ ඥානෙ පිළිගන්න. යම් කිසි කෙනෙක් සම්මසගත ඥාන සම්මාදිට්ඨියේ පිහිටලා එක් කටයුතු කරන ගමන් මේ නාම රූප ස්කන්ධ රාශියක් පමණේ කියන එක පිළිගන්නේ නැතුව කටයුතු කරොත් එහෙම නැත්නම් ඒකට ශ්‍රද්ධාව පිටවගත්තේ නැත්නම් භාරගත්තේ නැත්නම් මේ පුද්ගලයා තුල භාවනාවක් පිටවන්න විදිහක් වෙන විදිහකට කියනවා නම් සීලයෙන් එහාට ය아가න්න විදිහක් නැති වෙනවා. ඒ නිසා භාවනා කරන පිරිස, යෝගාවචර පිරිස තමන් පරමාර්ථ වශයෙන් ඒකාන්තයෙන් මේ தত্ত্বය විසඳාගත යුතුයි කියලා තමන් වශයෙන් අදිස්ථාන කරගත්ත පිරිස තේරුම් ගන්න ඕනේ මේ ධම්ම සම්මෝහය ධම්මවත්ථානීය කියනා වූ මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක පිළිබඳව අසා දැන ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ අනුව තමයි කෙනෙකුට මේ විසඳා ගන්නවා. ඔව් මේවම ආපු දේ මගේ මේ సంతාණය තුලින්, මගේ මේ ජීවිතය තුලින්, මගේ මේ යෝගාවචර කම තුලින්, මේ ක්ෂණය තුලින් මම විසඳා ගන්නවා කියන කුසල ඡන්දේ පහළ වෙනවා. එහෙම පහළ වුණාට වැඩි සිදුවෙන්නේ අර කම්මසගත සම්මාදිට්ඨිය වගේ ශ්‍රද්ධාවෙන් එක බාරගත්තට වැඩේ සිද්ධ වෙන්නේ නැහැ මේ මට්ටමේ. වෙන විදිහකට කියනවා නම් ඉතාමත්ම විෂද විදියට ගුරුවරු තේරුම් කරලා දුන්නත් ඉතාමත්ම විෂද විදියට පොත්පත්වල තිබුණත් සාකච්ඡාවෙන් තේරුම් ගත්තත් කවදාකවත් ඒක අධ්‍යක් වෙන්නේ නැහැ. යම් මොහොතක Taman මේ කියන දේ අහලා මේක මම විසඳාගත යුතුයි මනන කළ යුතුයි පසුනොබැසිය යුතුයි අප්‍රමාදී විය යුතුයි කියලා උනන්දු වෙලා තීරුම් ගන්න මොහොත එනකොට මේ කියන බණවලට වැඩි ඉස්හාමත්ම සවිස්තරව මේක වැඩි. ගැඹුරින් වැටෙනවා. ඒ නිසා කම්ම සම් කම්මසකත සම්මාදිට්ඨිය නැත්නම් කම්මසකත ඥාන සම්මාදිට්ඨිය ධම්ම වවත්තාන ඥාන සම්මාදිට්ඨිය කියන මේ දෙකේ ප්‍රායෝගික පැත්තේ අනාවසයෙන් යෙදීම් වශයෙන් ලොකු වෙනසක් තියෙනවා. දැන් ධම්ම වවත්තාන ඥාන සම්මාදිට්ඨියට බැහැ ගන්නවායි කියලා කියන්නේ වස්තුවට බැහැලා පීනන කෙනෙක් වගේ. ගොඩ ඉඳගෙන ඒක කරන්නේ. මේක අපි ඉතාමත්නේ අධ්‍යක්ීම් වශයෙන් මේක වැඩි විස්තර කරගන්නවා. මුලින්ම තේරුම් අරගන්නේ සුතමේ වශයෙන් සුතමේ ඥානයක් වශයෙන් මේක නිස්සත්ත්ව නිදීව ශුන්‍ය ස්වરૂපයක් තියෙන ධාතු මට්ටකයි. ඒක අපි පිළිගන්නවා නම් ඊගාවට අපි උත්සාහ කරන්න ඕනේ මේක අස්පනාපිත මනන්තම ස්වකීය වශයෙන් තේරුම් ගැනීමේ භාග්‍යයක් මනුෂ්‍යකමේ තියෙනවා. එහෙමනම් අපි ඒකට බහිනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් මේ ධර්ම දේශනා කරමින් දැන් පවතින ධර්මයේ අසමේ පවතින. මේ ධර්මයේ අසමේ පවතින මොහොතේදී මේ අසන්නා කියනා වූ ශ්‍රාවකයා තුළ ආත්ම භාවයක් සත්‍ය ස්වરૂපයක් ජීවියෙක් ඇත්තේ පවතින්නේ ධර්මානුකූලව සිදුවෙන කාරණා තුනක් එකතු වීමක් පමණයි. නැත්නම් ධාතු ක්‍රියාකාරීත්ව තුනක් මෙතන වැඩ වෙනවා. එහෙම නැතුව මේ විදිහේ නිස්සත් නිජීව ශුන්‍ය වූ ධාතු ක්‍රියාකාරීත්ව තුනක් මෙතන ක්‍රියාත්මක වෙනවා කියන එක පිළිගන්නේ නැතුව අපි කොච්චර ඔක ගවේෂණය කරත් අපේම ඥාණයට ඒ තරම් විස්තර වැටෙන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ඇලීම සිදුවෙන මොහොතේ මෙතන ධාතු ක්‍රියාකාරක කාරකම් තුනක් සිද්ධ වෙනවා. එකක් තමයි මේ බාහිරෙන් එන්නා වූ මේ ශබ්ද තරංග කියනා වූ ශබ්ද ශක්තිය. මේ ශබ්දේ කියන එක නිස්සත්තයි නිත්‍යයි ශුන්‍යයි. ධාතු මාත්‍රයක් පමණයි. මොකද යන්ත්‍රයක් මාර්ගයෙන් වුණත් සද්දේ ඇති කරන්න පුළුවන්. ඒ සද්දේ වුණත් ඇහුනොත් ඇහෙනවා. ඒ නිසා මේ ඇලීමේ කටයුත්තට හේතු වන්නා වූ මේ බාහිර සද්ද කියන්නේ නිස්සත්තයි, නිචීවයි, ශුන්‍යයි. ඒ විදිහට බැලුවොත් පිළිගන්න පුළුවන්. මේ ළඟට මේ සද්ද කියන්නේ අරංග මේ ශක්තිය කවදාකවත් අපිට ගස්කල් වලට අස්සන්ට අමාරුයි. අපිට උනත් අපේ කෙස් ගස් වලට නියපොතු වලට දත් වලට අස්සන්ට අමාරුයි. ඇස්වලට අස්වන්ට අමාරුයි, ශරීරයට අස්වන්ට අමාරුයි, දිවට අස්වන්ට අමාරුයි. ඒක කනේ සෝත විඤ්ඤා සෝත ප්‍රසාදයටම වදිනවා. මේ සෝත ප්‍රසාදයට මේ සද්දේ වැදුනොත් තමයි මේ සෝත ප්‍රසාදයේ තියෙන විශේෂ ශක්තිය සද්දේට සංවේදීකම. ඒක කිති කරන ගතියක් තියෙනවා, උද්දීපන වෙන ගතියක් තියෙනවා. මේ සෝත ප්‍රසාදය කියලා කියන්නේ නිස්සත්තයි නික්කීවයි සුවය. මේ ළඟට මේ සංකාණීයගත නැත්නම් ආධ්‍යාත්මිකව ඇත්තා වූ මේ සෝත ප්‍රසාදයට විශේෂ හැකියාවක් තියෙන කර්ම ශක්තියෙන් සද්දයට විතරක් උද්දීපනය වෙන්නේ. සද්දයට විතරක් ප්‍රතිචාරය දක්වන්නේ. සද්දයෙන් කිති කැවෙනවා. මේ සද්දයෙන් කිති කැවීම ඇහෙන් එන කිති කැවීමට, නාසයෙන් එන කිති කැවීමට, ශරීරයෙන් එන කිති කැවීමට, ශරීර හිතින් හිතවිලි නැගීමේ කිති කැවීමට වඩා උච්චතර වෙච්ච මොහොතක නැත්නම් මේ ශබ්දය ඇහිීමම අනෙකුත් සංවේදනාවලට වැඩිය ප්‍රකට වෙච්ච මොහොතදී හිත කියන නාම ධර්මයේ සෝත විඥානයේ වශයෙන් නැගී සිටිනවා. මේ සෝත විඥානය කියන එකත් නිස්සත්යි නිජීවයි ශුන්‍යයි. ඒකට කියනවා නාම ධර්මයක් කියලා. වෙනස තියෙන්නේ සද්දේ කියලා කියන්නේ රූප ධර්මයක් සෝත ප්‍රසාදේ කියලා කියන්නේ රූප ධර්මයක්. නමුත් ඒ සෝත ප්‍රසාදයේ උද්දීපනය වීම නිසා කිත් ගැවීම නිසා අනිත් දේවල් වලට වඩා ප්‍රකට වීම නිසා හිත ඒ දිහාට යෙදෙනවා නැත්නම් විඥානේ ඒ දිහාට යෙදෙනකට කියනවා සෝත විඥානේ කියනවා. මෙන්න මේ තුන එකට ගමන් කරන තාක්කල් සද්දේ දිගට පවතින තාක්කල් සෝත විඥානයේ සෝත ප්‍රසාදයේ ඒක නැමී පවතින තාක්කල් සෝත ප්‍රසාදයෙන් එන්නා වූ මේ සංනිවේදනයේ ඇහිීම අනෙකුත් සංනිවේදන වලට සංවේදනාවලට වැඩිය ප්‍රකටව පවතින තාක්කල් මේ තුන එකට ගමන් කරන තාක්කල් මේක කියන පස්සේ කියනවා. ඉන්න සංගති පස්සේ. පස්සේ කියන්නේ නාම ධර්මය. මේ යම්ම දෙයක් මේ ශරීරයේ මේ సంతාණයට ස්පර්ශ වශයෙන් ලැබුණොත් ඒ ලැබෙන දේ පමණයි මේ ශරීරයට පුළුවන්නේ විඳින්න. අපේ ඇහෙන ප්‍රමාණයෙන් ඈත කොච්චර ශබ්ද තිබුණත් ඒ ශබ්ද වලින් විඳනයක් අපිට ලබන්න අමාරුයි. ඒ වාගේ තමයි යම් ප්‍රමාණයකට මේ පස්සේ පවතින ඒ තාක් වින්දනය සිදු මේ සෝත විඥානයේ පස්සේ වේදනක් මේ ධර්ම අවස්ථානයේ පවත්නවා නම් ධර්ම සම්භෝහයේ දුරුකලගත යුක්තක් විදිහට බාර අරගෙන කටයුතු කරනවා නම් මේ කියන්නේ සද්ද තරංග කියන රූප ධර්මයක් සෝත ප්‍රසාදේ කියනා වූ රූප ධර්මයක් සෝත විඥානය කියනා වූ නාම ධර්මයක් පස්සේ වේදනාදි කියනා වූ නාම ධර්මයක් තේරුම් ගන්නට නම් තමන් වශයෙන් සාක්ෂි දරන්නට නම් සද්දේ ඇහෙද්දීම ඒ පිළිබඳව අප්‍රමාද වේ. සද්දේ ඇහෙද්දීම එහි සතිය පිහිටවනවා. ඉස්සර පස්සර වුණොත් මේ නාම රූප ධර්මයන්ගේ ඇත්තා වූ සංයෝසුල බව නිසා අපි සම්මෝහයට වැටෙනවා. මේක ඉතාම සූක්ෂම සංකීර්ණ වැඩ පිළිවෙලක්. නමුත් අත්දකින්න පුළුවන් වැඩ. මේ අත්දකින්න පුළුවන් වැඩ පිළිවෙලටම ඉස්සර පස්සර වෙනවනම් අර සංකීර්ණ භාවයේ නිසා මේක ධර්ම කොටස් රාශියක් නැත්නම් ධාතු පමණක් කියනා වූ දේ ඇත්ත දේ අවතින්නා වූ දේ නොදැනීම කියනා වූ අවිද්‍යාව පහළ වෙනවා. මේ අස්පනාපික සිදුවෙන දේ නොදක්නාකම කියන අවිද්‍යාව පහළ වෙන නිසා ඒ මත මතාන්තරයක් හිතවිල්ලක් හිතලුවක් දාගෙන හිතා ගන්නවා මේ සද්දේ අහන සතෙක් මේක ඇතුලේ ඇති. සද්දේ අහන ආත්මයක් මේකේ තියෙනවා. ඒ නිසා රුචි දේ මම අහන්න ඕනේ අරුචි දේ දුරු කරන්න ඕනේ. රුචි දේට ප්‍රිය භාවය ඇති වෙනවා කැමැත්ත ඇති වෙනවා අරුචි දේ දුරු කරන්නට ද්වේෂයේ ප්‍රතිදී පහළ. ඒ අනුවේ අර ධම්ම සමෝහය සානත්ම ඝන බහලපත් නමුත් මේ ධර්මතාවලට ධර්මතා ඇති හැටියෙන් සුතමේවා ඥානයේ වශයෙන් යම් කිසි කෙනෙක් විසුදව දැනගත්තා නම් ඒ පුද්ගලයා තමන්ගේ පැවැත්ම නැත්නම් මානසිකාරයේ භාවනාව ප්‍රතිපත්තිය වශයෙන් සද්දේ ඇහෙන වෙලාවේදීම ඒ විෂයෙහි අර සද්ද අප්‍රමාදීකම සද්ද සතිය තීව්‍ර සතිය පවත්වනවා නම් එක්කෝ බාහිරින් එන්නා වූ මේ ශබ්ද තරංගය වදිද්දීම තේරුම් අරගන්න පුළුවන් තත්යකට පත් වෙනවා. එහෙම නැතිනම් නැත්නම් වෙන වෙලාවක මේ ශබ්ද තරංග නිසා නාසයටවත් ඇහැටවත් ශරීරයටවත් හිතටවත් මොනවාක් වෙන්නේ නැහැ වෙනවනම් වෙන්නේ මේ කනට පමණයි. නැත්නම් සෝත ප්‍රසාදයට වෙනවායි කියන එක අද වදිද්දීම අස්පනාකට දැක්කේ. එහෙම නැත්නම් තේරුම් ගල ගන්නවා මේ සද්දය දැන් ප්‍රකට නිසා හිත ඒක යදුණා සෝත විඥානයේ වශයෙන් දැන් වැඩ කරනවා කියන එක තේරුම් ගන්න. වෙන විදිහට කියනවනම් ඒක ඇහැ ක්‍රියාත්මක වෙන්නේ නැහැ, නාසය ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ශරීරය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක වුණත් ඒව නෙවෙයි ප්‍රකට වෙන්නේ, ඉල්ල වෙන්නේ. එල්ල වෙන්නේ මේ සෝත විඥානයේ කියන මේ එකක් හෝ දැක ගන්න. මේ දැක ගන්නවා කියලා කියන්නේ ධාතු ස්වરૂප දැක ගැනීම. හාතු මාත්‍ර පමණයි කියන එක තහවුරු වෙන්නේ ඒ දැක ගැනීම එක දිගට පවතී. සද්දේ යම් තාක්කල් කණේ පීඩි ගෑවෙන ස්වරූපයේ තියනවාද ඒ තාක්කල් අප්‍රමාදීව බලන ඉන්නවනම් මේ සද්දයක් මේ සෝත ප්‍රසාදයක් මේ සෝත විඥානයක් කියනා වූ මේ ධාතු කොටස් වල ක්‍රියාකාරකමටත් හැර මේක අහන්ත ෘචි වූ සතෙක් මේක අස්සවන්නා වූ ආත්මයක් හැඟීමක් පහළ වෙන්නේ නැතිව. මේ නිසා ඇහෙන ශබ්දය පිළිබඳව ආසාවක්, ද්වේෂයක් පහළ වී ගන්න බැහැ. මොකද Taman දන්නවා මේක යන්ත්‍රයකින් සිදුවෙන දෙයක් වගේ. නැත්නම් ධාතු ක්‍රියාකාරීත්වයක්. මේ ධාතු ක්‍රියාකාරීත්ව ස්වરૂපේ වැටහෙනවා නම් ආත්ම ශූන්‍ය භාවයේ වැටහෙනවා නම් මේක විශ්ේ තරහා ගන්නෙ මොකටද? මේක විශ්ේ ආස කරන්නේ මොකටද? මේ සද්දේ කියන එක මේ තරම්ම යොසුලයි. බොහොමත්ම සීක්‍රයෙන් ඇතිවීමෙන් පවතිනවා, නැතිවීමෙන් පවතිනවා. මේ සද්දේ යම්ම මොහොතක ගිලී ගියාද එතනින් ඇහිම නැතර වෙනවා. ආය බෑ භ්‍රක්‍මය ආවත් ඒ සද්ද දිගට ගෙනියනවා. මේ විදිහට වහා ඇති වී නැති වී යන මේ සද්ද අපිට බණින සද්දයක් වෙනවයි කියලා හිතමු. නැත්නම් අපි ප්‍රශංසා කරන සද්දයක් වෙනවයි කියලා හිතමු. මේ ප්‍රශංසාව මේ හුලඟදිගේ ආව කනට වැදුණා කනට වැදීම නිසා මේ කන විෂයේ අපේ හිත යොමු වුණා යොමු වුණාට පස්සේ මේ එකක් හරි අපිට තේරුණා නම් මේ වෙලාවේ මගේ හිත ප්‍රධාන වශයෙන් කන මුල් කරගෙනයි ඇහිම මුල් කරගෙනයි පවතින්නේ අසවල් පුද්ගලයෙක්ගේ නැත්නම් බාහිරින් එනා වූ සද්දයක් ඉමින් පවතිනවා කියලා තේරුම් ගත්තම අපිට තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශංසා සද්දයක් එහෙම නැත්නම් මේ දෝෂ ආරෝපණ සද්දයක් ඒකම සද්ද ඇහිම වශයෙන් සමානයි ධාතු වශයෙන් සමානයි. ඒ විදිහට තේරුම් අරගත්තා නම් අපිට වේගයෙන් ගිහිලා ඒ පුද්ගලයාට මල් මාලා පලන් දන්නට හෝ එහෙම නැත්නම් ඒ පුද්ගලයා ද්වේෂසහගත වචන කතා කරනවා කියලා මෙතනින් එළවා දමන්නට හෝ සිතිවිලි පහළ වෙන්නේ නැහැ. පහළ වුණත් අර මෝඩකමින් අහගෙන ඉන්නකොට පහළ වෙනවා තරම් ජවාදික වෙන්නේ. ඒ නිසා මේ ධම්ම සම්මෝහයට නැත්නම් ඝන බහල විදියට Taman මෙතන සත්වයක් ඉන්නවා ජීවියක් තියෙනවා ආත්මයක් තියෙනවා ඒ ආත්මෙට හිඳා කළාය ඒ ආත්මෙට ස්තුති කළාය ආදී වශයෙන් පහළ වෙන්නා වූ මේ මෝඩ සිටිවිලි අද බහල වෙන්නේ නැහැ ඝන බහල වෙන්නේ නැහැ ඒ නිසා ධර්ම සම්මෝහය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් පරිණත වෙන්න පටන් ගන්නවා දුර්වල වෙන්න පටන් ගන්නවා ඒ නිසා මේ ධර්මයේ වලත්ථාන ඥානය පහළ වෙනවයි කර පහළ කරගන්නවයි කියලා කියන එක ඉතාමත්ම ක්‍රමය ගන්නා වූ ඉතාමත්ම සූර වූ ශක්තිමත් ඉන්දිය ධර්ම ඇත්තෙකුට කරගන්න පුළුවන් දෙයක්. ඒකට අවශ්‍ය කරනවා මුලින්ම මේ කාරණාව සුතමේ වශයෙන් දැනගන්න. දැනගෙන ඒක බාර ගන්න ස්වරූපේ. බාර ගත්තොත් විතරයි මේක අත්දකින්න ආසාවක් පහළ වෙන්නේ. මේ අත්දකින්න පහළ වුණාට ආසාව පහළ වුණාට ක්‍රියාව සම්පූර්ණ නැහැ. ඒ පුද්ගලයා සද්දය ඇහෙද්දීම අප්‍රමාදී වුණොත් අලුත් ඇහිල්ලක් අපිට. මිතා සංසාරේ මෙතෙක් වාකල් සංසාරේ නාහතු ඇහිල්ලක් ඇහ ගන්න බැහැ. මේ ඇහිීම නිසා මේ ධම්ම සංගෝය දෙන්න පහරක් ගැහුවා වගේ බිඳෙන්න පටන් ගන්නවා. ධම්ම සංගෝය වෙනුවට මෙතන ධාතු ක්‍රියාකාරීත්වයක් පමණේ පවතින්නේ කියලා ඇත්ත ඇති හැටියේ නැත්නම් මේ සාමාන්‍ය දැනීම මෙතෙක් කල අපිට විෂදව දැක ගන්න බැරි මේ දැනීමේ කැලලක් හරි පේනකොට ඒ මත ඉඳගෙන බොරු මත විහි කරන නැත්නම් මිත්‍යා මත ඇති වෙන අවිද්‍යාවට දෙන විශාල වශයෙන් ප්‍රධාන වශයෙන් ඉස්සර වෙලාම සිදු වෙන්නේ ඇත්ත ඇති හැටි දැන ගැනීම කියන ධාතු මාත්‍රයක් පමණක් බව දැන ගැනීම කියන ඇති දේ සාමාන්‍ය බුද්ධිය පහළ වෙන නිසා නැති දෙයක් තමන් තාම තේරුම් ගත්තේ නැතිකම නිසා අවිද්‍යාව නිසා මෙතෙක් පැවතිච්චා වූ අවිද්‍යාව තේරුම් නොගැනීම නිසා මෙතෙක් පැවතුනා වූ පටලැවිල්ල අවිද්‍යාව දුර වෙනවා විද්‍යාව පහළ වෙනවා මොකද විද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි තේරෙනවා මේ එහෙම තේරුණු කෙනාට ආය බොහෝමට බහුමත වැරදි මත පිටයි වෙන විදිහට කියනවා නම් අවිද්‍යාව දෙපළු වෙලා කැඩිලා එකක් තමයි සාමාන්‍ය පවතින දේ පවතින දේ වශයෙන් දැන ගැනීම එකක් දෙක ඒ නිසා මේ නිවැරදි පදනම මත වැරදි අදහස් පව බෝ වෙන්නේ. මේක අනිත් පැත්ත කියනවනම් මේ දේ මේ විදිහට අහලත් නෑ උත්සාහ කරලත් නෑ දැකලත් නැතිනම් මේ සාමාන්‍ය දැනීම නැති නිසා මේ අවුල නිසා බොරුව ඇත්ත විදිහට බාරගන්න මිත්‍යා මත පහළ ඇත්ත ඇති හැටියට දකිනවනම් මෙතෙක් කල නොදක සිටීමේ අවිද්‍යාව ප්‍රථමයෙන් දුරු දුරු වෙලා ඒ මත හරියට ඇතිකේ දැකීම නිසා ඒ මත වැරදි මත කොටගෙන ජපුතු වෙනවා. ඒ නිසා අපපටිපත්‍ය අවිද්‍යාවක් මිත්‍යා ප්‍රතිපත්‍ය අවිද්‍යාවක් කියන මේ අවිද්‍යාව දෙකම ඇහිීම අහන වේලාවේදී අප්‍රමාදී පුද්ගලයාගේ ක්ෂණයක් ක්ෂණයක් පාසපින්නේ. මේක ඇහිීමේදී විතරයි සිද්ධ වෙන්නේ කියලා කල්පනා කරන්න නරකයි. දකින්න මොහොතක් පාස ඒ දැකීම විසේ අප්‍රමාදී නැන්න අපි ළඟ ධම්ම සම්මෝහය වැඩෙනවා මේ ක්‍රියාපද්ධතිය මේ සංකීර්ණ වැඩ පිළිවෙල නොදැනී යනවා ලුහුතල යනවා මේ ලුහුතා යන යෑමක් පාසාම ඒක මෝඩ අදහසක් තහවුරු කරගන්න ඉඩක් සලසා දෙනවා මිත්‍යා දෘෂ්ටිය තහවුරු කරගන්න ඉඩක් සලසා දෙනවා මේ ඉද නොසලකන්ට නම් අපි ඇත්ත ඇති හැටි දකින්න සාමාන්‍ය සිදුවෙන දේ දකින්න ඕනේ. ඒ සිදුවේ දකින්න නම් ඒකට උත්සාහ කරන්න. ඒකට උත්සාහ කරන්න නම් මුලින් ඒ පිළිබඳව අහලා තියෙන්න. මෙන්න මේ විදිහටයි මේ ධම්ම සම්මෝහය දුරු කිරීමේ රහස ධම්ම සම්මෝහය දුරු කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නේ. මේ විදිහට ධම්ම සම්මෝහය ඇහිීමක් පාසා දැකීමක් පාසා ආග්‍රහණය කිරීමක් පාසා රස බැලීමක් පාසා ශරීරයක ස්පර්ශයක් ලැබෙන මොහොතක් පාසා හිතවිල්ලක් පාසා යම් කිසි කෙනෙක් ක්‍රියාත්මක කරගන්නේ නැත්නම් මේ පුද්ගලයා දැන හෝ නොදැන ධම්ම සම්මෝහයට වැටෙනවා. මේ පුද්ගලයාගේ ක්‍රියා තුළ ඉස්හාමත්ම ප්‍රකටව මමෙක් වේ. ආත්ම ස්වરૂපයක් වේ. ජීවි ස්වરૂපයක්, සත්ත්ව ස්වરૂපයක්, ඝනව අරගත් ස්වરૂපයක් වෙනවා. ධාතු පමනක්ය කියන එක නොපිළිගන්නා අතුරු කරමට අන්න ආත්ම දිට්ඨිය වැඩි වෙලා යනවා. එහෙමනම් විද්‍යාව පහළ වෙන්න දෙන්නේ නැතු විද්‍යාව ජය ගනිමින් අවිද්‍යාව ගන්න පහළ වෙනවා. මේ විදිහට තමා තුළ මමෙක්ගේ ආත්මයක් කියලා පහළ වෙන එක මුලි භාෂාවේ සඳහන් කරනවා අත්දිට්ඨිය. මේ ආත්මදිට්ඨිය කියන එක මොහොමත්මේ වේලු වැටිච්ච තාමත් තදින් ගැට වැටිච්ච විශාල මතයක්. මේ මතය පිළිබඳව මේ මතේ මිත්‍යාවතව ඒ කියන්නේ මේ වැරදි වූ මතය සත්‍යක් වශයෙන් පිළි අරගෙන ඒම පදනම් කරගත් ආගම් ලෝකේ පවතින. ඊ ඇත්තු මේ වෙලු වැටිලා තියෙන දේ මේ පටලවිලා තියෙන දේ පණ දීලා ඒකම සත්‍යක් වශයෙන් ඉදිරිපත් කරලා තමන්ගේ ආගම් වල ධර්ම ඉදිරිපත් මේත් පිළියර ගන්නවා ආත්මයක් පවතිනවා මේ ආත්මයේ කොටස් දෙකකට ක්‍රියාත්මක වෙනවා ලෝකේ එක කොටසක් තමයි සෑම සත්වයේ පාසා විහිදී පවතිනා වූ ජීවාත්මය අනෙක් කොටස තමයි මේ සෑම ජීවාත්මයක්ම වශයෙන් පවත්වනා වූ පරමාත්මය මේ ජීවාත්මයේ හරියට සතෙක් ප්‍රමාණයෙන් හැඩයෙන් වෙනස් වන්නා සේම සෑම සත්වයක තුල ඇත්තා වූ ජීවාත්මය එකිනෙකාට වෙනස් වෙනවා මේ ජීවාත්මය නිසයි අහන්නේ මේ ජීවාත්මය නිසයි දකින්නේ මේ ජීවාත්මය නිසයි ආග්‍රහණය කරන්නේ ඒ නිසා මේ ජීවාත්මයට හොඳ දේ දක්වන්න ඕනේ හොඳ දේ අහන්න දෙන්න ඕනේ හොඳ දේ ආග්‍රහණය කරන්න දෙන්න ඕනේ මේ ජීවාත්මය මේ දේ කරගන්න මේ ශාරීරියේ ප්‍රයෝජන අරගෙන ශාරීරියේ ඉවත් කරලා බැරිලා ගියාට ජීවාත්මේ මැරෙන්නේ නැහැ. ජීවාත්මේ සදාකාලිකයි. අන්න ඔය විදිහට මේ ආත්ම දිට්ඨියට වැටුණාට පස්සේ ඒක දිගේ යන්න තියෙන කෙලවර ඒකෙන් පටලැවෙන තියෙන කෙලවර මෙතකයි කියලා. ඒවැනි පුද්ගලයෙකුට මේ කියන ජීවාත්මේ අර විදිහට වැරදි විදිහට ඝන බහල වෙලස පිළිගත්තා වූ පුද්ගලයෙකුට දැඩි ලෝභය පහළ වෙනවයි කියන එක අනුන්ට වද හිංසා කරන ව්‍යාපාදේ පහළ වෙනවයි කියන එක බොහෝම ලේසියෙන් සිද්ධ වෙන්නේ. මොකද ඒක පිනවිය යුතු රැකගත යුතු ආත්මයක් මෙතන තියෙනවා. මේ ආත්මය සඳහා දැඩි ලෝභයේ ක්‍රියාත්මක වෙනවයි කියන එක ඒ ආත්මයේ පිනවීම සඳහා අධාර්මික ක්‍රමයට අසාධාර්ණ ක්‍රමයට රූප ලබා දිය යුතුයි. සද්ද ලබා දිය යුතුයි. ඒකට බාධා කරන අය විනාශ කළ යුතුයි. ආදී ධර්ම දිගින් දිගට යනවා. නමුත් මේක සිද්ධ වෙන්නේ මේ අර්ථ දිට්ඨිය මුල් බහගන්නේ මේ මේ මේ මේ ක්ෂණය. ඒකට වැටුණාට පස්සේ මේ මත දිගේ මේ පුස් මත දිගේ බොහෝම පඬිත ස්වරූපයක් පේන්න තියෙනවා මේ මතවල. නමුත් ඇතුලේ තියෙන්නේ නොම ගැනසුළු ස්වරූපයක්. මේ මත දිගේ වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ජීවාත්ම වශයෙන් සතෙක් පා සතෙක් තුළ සතෙක් පාස පැතිරියතාව මේ ජීව ආත්මය සම්පූර්ණ අයිතිය තියෙන පරමාත්මයට කියලා ඒ අත්තු කියන්නේ. මේ පරමාර්ථය කියනවා ඊශ්වරයයි කියලා. නැත්නම් බ්‍රහ්ම කියලා කියනවා. මේ පරමාර්ථය එකෙක්මයි. නැත්නම් එකක්මයි. කවමදාකවත් දෙකක් වෙන්නේ මේ පරමාර්ථය තමයි මේ සෑම ජීවාත්මයක්ම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. අවිඥානික විතරක් නෙමෙයි අවිඥානිකත්ව සියලු දේවල් නිර්මාණය කරන්නේ මේ පරමාර්ථයමයි. පරමාර්ථය කැමතිනම් අහන්න ඕනේ පරමාර්ථය කැමතිනම් මැරෙන්න ඕනේ. සම්පූර්ණ પરමාර්ථයේ වශයෙන් පවත්වනවා. මෙන්න මේ විදිහට මේ ආත්ම දිට්ඨිය මුල් බැහැගත්තට පස්සේ අපි දැන හෝ නොදැන අපිට කැමති වුණත් අකමැති වුණත් අපේ හිත් අන්නර ධම්ම සම්මෝහය දිගේ ශීඝ්‍රයෙන් පටලවිල යන්න පටන් ගන්නවා. අන්නේවැනි පටලවිලි සහිත හිතකින් අන්නේවැනි පටලවිලි සහිත මතිමතාන්තර ධර්ම පුද්ගලයේ ක්‍රියාකාරකම් ගැන කතා කෙරුවොත් ඒක බොහෝම විස්තර කරන්න අමාරු සංකීර්ණ වැඩ පිළිවෙලක්. මේ පුද්ගලයා අතින් මේ වැඩේ වේවිය මේ වැඩේ නොවේවිය කියලා විශ්වාස කරන්න බෑ. මොකද ඒක ඉස්හාමත්ම තීව්‍ර වූ ඉස්හාමත්ම සජීවී වූ අප්‍රමාදයෙන් බෙදී යුතු දෙයක්. ඉතින් එවැනි පුද්ගලයෙක් මේ ආත්මයක් පවා මේ සත්වයේ තබා මේ පවතින්නේ ධාතු මාත්‍රයක් පමණය කියලා කිව්වට ඒ පුද්ගලයාට ඒක වස වගේ හිතෙනවා. ආම දායකක් පිළිගන්න ලෑස්ති. ඉතින් ඒ පුද්ගලයා පිළිගන්නේ නැත්නම් කවදාකවත් කුසල ඡන්දයක් පහළ වෙන්නේ නැහැ. කුසල ඡන්දයක් පහළ වුණත් එසේ මෙසේ සතියකට එසේ මෙසේ අප්‍රමාදයකට මේ අහන වේලාවේදී සද්ද තරංගක් සෝත ප්‍රසාදයක් සෝත විඥානයක් කියන මේ දේවල් අල්ලා ගන්නවා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් අපි තීන්දුව කරගන්න ඕනේ. කල්පනා කරගන්න ඕනේ. යම් වෙලාවක සද්දයක් ඇහෙන වෙලාවදී අපි සද්දයක් සද්දයක් සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සද්දේ ආපු දිහාවට හිත යෑම නතර කරන්ටයි මේ සද්දේ ආව ඉස්තියක් ගෙනෙන්න පුරුෂයෙකින්ද කියන විසද ඥාණය විසද කල්පනා කරන ඥාණය නතර කරන්ටයි ඒ නමුත් ඇහිම විශේෂ ඇහැරීම සම්බන්ධයෙන් හිත යොමු කරගන්නයි. මේ විදිහට සද්දේ ඇසීම තාක් අපි සද්දයක් සද්දයක් කියලා මෙනෙහි කරගෙන යනවනම් අපිට අඳුම වශයෙන් මෙනෙහි වේවි. අපි මේ අහමින් ඉන්නේ. මේ සද්දේටමත් වෙන්න දෙයක් නැහැ. නැත්නම් මේ සද්දේ ලං කරගන්න හෝ දුරු කරගන්න හෝ උත්සාහ කළ යුත්තක් නැහැ. ඇහිීම පවතින. මේ ඇහිීම පවතින නිසා සම්පූර්ණ අපේ හිතගත වශයෙන් අසන්නෙක් බවට පත් වෙනවා මේ මොහොතේ. නමුත් ඒ බව දන්නේ නැත්නම් අපි මේ අසන්නේ කියන බව දන්නේ නැත්නම් අපේ හිත ආශාව දිගේ හෝ තරහව දිගේ හෝ ක්‍රියාත්මක වෙන ඒ එන සද්දයට ප්‍රිය අප්‍රිය භාව දෙක ඇතිවීම නිසා අපි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ක්‍රියාත්මක වෙන මොහොතක් මොහොතක් පාස මේ අත් දිට්ඨිය එහෙම නැත්නම් ධම්ම සමෝහයේ දිගින් දිගට වැඩෙනවා. ඒ නිසා අපි ඇහෙන මොහොතක් මොහොතක් පාස ඇහෙන බව මෙහෙය කිරීම තුළින් කරන්නේ මේ කරන්න බැරි තරමටම ජඟුරු වගේ පේන දුෂ්කර කටයුත්තකට හිත පුහුණු කිරීම. ඒක උනත් කරන්නේ අපි මුලින්ම සම්මසකතා සම්මාදිට්ඨිය මාර්ගයෙන් හිත සාමාන්‍ය ප්‍රමාණයේ අප්‍රමාදයකට පුහුණු කරලා කරලා කරලා කරලා මේ සූර භාවය ඇති කරගෙන මේ සූර භාවය දකින වේලාවේදී දැකීමෙන් සිටින බව මෙනෙහි කරන්න යොදවනවා. අසන වේලාවේදී අසමින් සිටින බව මෙනෙහි කරන්න යොදවනවා. ආග්‍රහණය කරන වෙලාවේදී ආග්‍රහණය කරන බව රස බලන වෙලාවේදී රස බලන බව ශරීරයට යම් කිසි දෙයක් ස්පර්ශ වෙන වෙලාවේදී ස්පර්ශ කරන බව හිතට හිතවිල්ලක් එන වෙලාවේදී හිතට හිතවිල්ලක් කියන බව මේ පමණෙත්ම මේ තරමටවත් නතර කරගන්න පුළුවන් නම් හිත එවැනි හිතකට විතරයි මේ Taman තුල මේ වෙලාවේ සිටින දේට හිත යොදා ගන්න පුළුවන් මත් වෙන්නේ නැතුව විවිධ මත දිගේ යන්නේ නැතුව, ඉක්මන් වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව සිටුවෙනදී විතුආකල් සංසාරේ කාමදායකවත් අපිට අහු නොවේ යටි නූලෙන් හීන නූලෙන් සිදුවෙච්ච දේ. ඇහිම කියන්නේ මොකද්ද? දැකීම කියන්නේ මොකක්ද? ආදී විදිහට ක්ෂණයක් ක්ෂණයක් පාසා අපි තේරුම් ගන්නවනේ. මේ පුද්ගලයාට ක්‍රම ක්‍රමයෙන් මම කියන්නේ කවුද කියන එක තේරුම් ගන්න. මම කියන්නේ ධාතු මට්ටකෝ නිස්සත්ෝ නිත්‍යෝ ශුන්‍යෝ. අපි මේ සිව්පද ප්‍රතිවේක්ෂා කරන වෙලාවට මෙනෙහි කරන කාටව මේ සිව්පසේ වගේම තමයි මේ ශරීරය. මුලින් වශයෙන් අපි තේරුම් අරගත්ත කම්මස්ස කෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්මපත් කම්ම බන්දු කම්ම පරිසරණෝ ආදී විදිහට කර්මේම දායාද කරගෙන කර්මාණු රූපෝම් පහළ වුණා. මේ ළඟට අපි ඒක පිළිසිඳ දකිමු. පිළිසිඳ දකින්නකොට දකින්නකොට අපිට පේන්නේ මේ තුල ඇත්තව මේ ධාතු ස්වરૂප. මේ ධාතු ස්වરૂප ආර විදියට දකින වෙලාවේදී, අහන වෙලාවේදී, ආග්‍රහණය කරන වෙලාවේදී, රස බලන වෙලාවේදී, ස්පර්ශ ලබන වෙලාවේදී, හිතිට හිතිලේ වෙලාවේදී. නොකරන කර්මෙට නැත්නම් කරගන්න බැරි ධර්මෙට අපි ඒ ඉන්න හිතිවිලි ආග්‍රහණ රස වගේ දේවල් මනින්ද කිරන්ට ගියොත් මේක නොවිය යුක්තක්ය මේක ඉවසන්න බැරි මට්ටමක් කියලා ඒ මුළු වැඩ පිළිවෙල තුළම මේ මුළු තර්ක ශාස්ත්‍රය තුළම පවතින්නේ මේ ධර්ම සම්බෝධය. එතනින් නතර වෙන්නේ නැහැ. අපි දිගාරින් නවන වාරයක් පාසා ඉඳ ගන්නා හිට ගන්නා වාරයක් පාසා ඉසවීමක් එවීමක් වැඩිවීමක් පාසා හැරී බලන දෙලින් බලන අවස්ථාවක් අවස්ථාවක් පාසා දැසිකිලි කැසිකිලි කරන අවස්ථාවක් පාසා අදුම තරමින් තේරුම් අරගන්න ඕනේ ඇසි පිය හෙළන පාරක් පාසා වාරයක් පාසා අපිට මේ ධම්ම සංමෝහය දිනු කර ගන්නට අවස්ථාව ඒ අප්‍රමාදය. මේ ධර්ම කරුණු අහලා නැන්නත් මේ ධර්ම කරුණු මාර්ගය තමන්ගේ ජීවිතය තුළින් අත්දක ගත යුතුයි කියන කුසල ඡන්දය පහළ වෙලා නැතිනම් අපේ ජීවිතය තුළ දවසක් තුළ සිදුවෙන ආ වූ මේ සෑම ක්ෂණයක් තුළ මේ ධම්ම සංමෝහය වැඩෙනවා. නමුත් මේ ධර්ම සංමෝහයෙන් ගැලවෙන්න නම් අපි මුලින්ම මෙවැනි ධර්ම දේශනා මාර්ගයෙන් පොත්පත් මාර්ගයෙන් ගුරුවරු මාර්ගයෙන් මෙන්න මේ කටයුත්ත අහලා දැනගන්න දැනගෙන අදිස්ථාන කරගන්නවා මේක මම මගේ ඇලීමක් වශයෙන් මගේ දැකීමක් වශයෙන් මම මේක අත්දකින. එහෙමනම් අහන වෙලාවේදී අහන බව සතියක්. දිගාරින වෙලාවේදී දිගාරින බව, නවන වෙලාවේදී නවන බව. වැසිකිලි කැසිකිලි කරනකොට වැසිකිලි කැසි කරන බව අවසාන වශයෙන් ඇසිපිල්ලන් හෙවන වාරයක් පාසක් ඇසිපිල්ලන් හෙලන බව ආදී විදිහට මෙහෙ කරගෙන යනකොට ඒ අප්‍රමාදයේ ක්‍රමක්‍රමයෙන් තීව්‍ර භාවයටපත් වෙනවා. තීව්‍ර භාවයේදී ධාතු ස්වરૂපේ වැඩි. ධාතු ස්වરૂපේ වැටුණා නම් ඒ මත ඉඳගෙන ආයේ බොල් මත මිත්‍යා මත ඇති කරගන්න බැහැ. එතනදී අවිද්‍යාව දුර්වල වෙනවා ක්ෂණය. මේ ළඟට මේ ක්ෂණයේ පැවැත්වීම අඛණ්ඩව පැවැත්වීම නම් සතියේ අඛණ්ඩ භාවය. සතිපට්ඨාන. මෙතනදී සතිය අර සම්මසකතා සම්මාදිට්ඨියේ කියන අප්‍රමාදයේ සතියට වඩා තීව්‍රයි. වෙන විදිහකට කියනවා නම් සාමාන්‍ය සතියේ ඉඳලා සතිපට්ඨාන සතිය කියනවා. ඒ නිසා අප්‍රමාදයේ විස්තර කරගෙන යනකොට නැත්නම් අප්‍රමාදයේ මට්ටම් විස්තර කරනකොට ප්‍රථමයෙන්ම සඳහන් කරන්නේ කාය වචී දුච්චරිත සිදුවෙන තරමට මනෝ දුච්චරිත සිදුවෙන තරමට වෙන්නා වූ ප්‍රමාදය ඝන බව. ඒ විශේෂ අප්‍රමාදයේ නිසා අපිට කයින් දුස්චරිත නොවි වළක්වා ගන්න පුළුවන් වචනයෙන් දුස්චරිත නොවි වළක්වා ගන්න පුළුවන් හිතින් දුස්චරිත නොවි වළක්වා ගන්න පුළුවන් වෙන විදිහට කියනවා අපාගාමී කුසල් අපාගාමී අකුසල් දුරු කර ගන්න පුළුවන් වෙනත් විදිහකට කියනවනම් අනුශය පරිඋත්ථාන වීතික්‍රම කියනවා මේ කෙලෙස් වලින් වීතික්‍රම කෙලෙස් නැතර කර ගන්න පුළුවන් ඒ තමයි සාමාන්‍ය අප්‍රමාදය. මීළඟට කියනවා මධ්‍යම ප්‍රමාණීය අප්‍රමාදය. මධ්‍යවතලාගේ අප්‍රමාදය තමයි මෙන්න මේ ධම්ම බවස්ථානයේට යොමු වෙන්නේ වෙන විදිහට කියනවා නම් සති සංවරය වශයෙන්. ඉන්ද්‍රයන් සංවර කිරීමේදී ඥානාන්විත භාවයෙන්ම කාරණා කාරණා තේරුම් ගැනීමෙම ඉන්ද්‍රයන් සංවරයට යොමු වෙන්නේ අන්න අර රළු වශයෙන් පුහුණු කළා වූ අප්‍රමාදය. දුෂ්චර්යයන්ගෙන් වෙන්වීමට පුහුණු කළා වූ අප්‍රමාදය සති සංවරයට යෙදෙනවා. ඉන්ද්‍රිය සංවරයට යෙදෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරයේ මුලින් පටන් අරගත්තට ඒක එච්චරම තේරුමකින් වෙන වැඩක් නෙවෙයි. ඒක පුරුද්දට යාන්ත්‍රිකව කරන දෙයක්. නමුත් ಗುಣ තියෙනවා. ප්‍රෝජන තියෙනවා. එහෙම කරගෙන කරගෙන යද්දී මේ ධර්මයේ Tamanට ඇහෙද්දිම Taman අදිස්ථාන කරනවනම් අහන අවස්ථාවක මම මේ අහන දේ අනුව ඉස්ති පුරුෂ භාවය අනුව දිශා අනුව හොයනවා වෙනුවට මා කියන්නේ මොකද්ද අහන්නා තුල අහන වෙලාවේදී මොකද වෙන්නේ කියන දේ දැනගන්නාසුළු ඡන්දයකින් අන්නර ඉන්දිය සංවරය පවත්වනවනම් මොහොත වාසනාව ලැබෙනවා සිදු වෙන දේ. සාමාන්‍ය සත්‍යයේ තේරුම. වෙන මොනවද වෙන විදිහට කියනවනම් ධාතු මත්තකෝ කියන ස්වරූපේ තේරුම් ගන්න පුළුවන්. එimhe ධාතු මත්ත්‍ර භාවයේ තේරුම් ගත්ත කෙනාට නම් ආයේ මේක තුල ආත්මයක් අඳවා ගන්නට ඉඩක් තියෙනවා. ඒ විදිහට තමයි මේ ධන බහලව මෙතෙක් කාලයක් සංසාරේ පැවතිලා ආපු මේ ආත්ම විද්‍යාව පිළිබඳව වැරදි අදහස නැත්නම් ධර්මයේ පිළිබඳ ඇත්තව සම්මෝහය දුරු කරන්න පුළුවන්. එහෙම නොයදෙන කෙනාට අර ජීවාත්මයේ වශයෙන් බාහිර ආගම් වල මේ විස්තර කරනදී මේ ආගමේ විස්තර කරන්නේ සක්කාය දිට්ඨිය පහළ වීම වශයෙන්. සක්කාය දිට්ඨිය පහළ වෙනවයි කියලා කියන්නේ මේක මමේ මාගේ කියනා වූ අදහස සෑම දකින්න වාරයක් පාසාම පහළ වෙනම ධර්ම බවක් තානේ සිදුවෙන්නේ නැහැ. එතන ආත්ම ස්වરૂපේ පේන්න පටන් ගන්නවා. එන විදිහට කියනවා සංඛාරයට ගහලා තියෙන ඇමිනිලි කටුව නැවත නැවත සංඛාරයටම වැඩි වැඩි පවතී. සක්කාය මේ පවතිනවා මේක දික්තිගත දික්ති වශයෙන් අරගන්නවා මේක පවතිනවා කරතිය යුක්තක් අනුන්ට දුක් දීලා හෝ මේක සපවත්තේ පැවැත්විය යුතුයි කියලා නැවත නැවත සංසාරයේ එල්ලී ගන්නා වූ ඒ කොක්ක වගේ. වෙන විදිහට කියනවනම් සෑම මිත්‍යා මතයකම සෑම මිත්‍යා දෘෂ්ටියකම මුල හරය වෙන සක්කාය විචි පහයි. මේ සක්කාය කියන එක ආචාර්යයන් වහන්සේලා ධර්ම ඥානය පිළිබඳ විසඳන කොට කියනවා වචන තුනක් එකතු වෙලා හැදිච්ච සංකීර්ණ වචන. දිට්ඨිය කියලා කියන්නේ මෙතන ගන්නවා නම් මිත්‍යා දෘෂ්ටිය. දිට්ඨිගත වශයෙන් අර ගන්නවා. ඇත්ත ඇත්ත ඇති හැටියෙන් කියන්න නම් ඒකට දික්ටි කියන්න ඕනේ නැහැ. ඒක ඇත්ත ඇති හැටිය. මේකේම නෙවෙයි නැත්තක් ඇත්ත කරගත්තා වූ දික්තියක් නේද කියන්නේ. මොකද්ද මේ දික්තියට හේතු වෙන්නේ? සක්කාය. සා කියන නිපාතේ එකතු වෙච්ච මේ කය. සා කියන එක පෙන්වනවා වර්තමාන වාසයෙන් අස්පනා පිට අද්දකිය හැකි දෙයකට කියනවා දෙයක දෙයක අර්ථයක කියනවා මේ සා කියන්නේ. හොඳට සතිමත් මෙනෙහි කරමින් අහගෙන ඉගෙන මේ ඇහිීමේ වැඩ පිළිවෙල වර්තමාන වශයෙන් අස්පනා අපිට දැක ගන්න පුළුවන්. අන්නේ එවැනි මෙතන කාය කියලා කියන්නේ නාම රූප සංස්කාරය. අන්නේ එවැනි නාම රූප ධර්ම රාශියක් තිබියදී ඒක දන්නේත් නැතුව ඒක බලන්නේත් නැතුව ඒක දික්ටි වශයෙන් ගැනීමට කියන සක්කාය දිට්ඨිය. වර්තමාන වශයෙන් විසඳව දැකගත හැකියාවම දැක ගැනීමට තරම් ශක්තියක් දැක ගැනීමට පුළුවන් වන්නා වූද මේ නාම රූප ස්කන්ධය නොදැක නොබලා ආත්මයක් වශයෙන් ගැනීමට කියන සක්කාය. මේ සක්කාය ඇත්ත ඇති හැටියෙන් දකින්න ධම්මවත්තානේ තියෙනවා. ධම්මවත්තානේ නොකර කාමදාකවත් ලැබෙන්නේ නැහැ. මේ නාම රූප ස්කන්ධය පහළ වෙන මොහොතේ වර්තමාන වශයෙන් පවතින ආකාරය දැක ගන්න ලැබෙනවා. මොකද ඒක බොහොම සංකීර්ණ වැඩක්. අඩුම තරමින් අපි සීවේදී විස්තර කරගත්තා වගේ පහර දෙන්නා වූ සද්දේ පවතී. පහර බාර ගන්නා වූ පහර කන්නා වූ සෝතක් ප්‍රසාදේ පවතී. මේ දෙක නිසා පාලවන්නා වූ නාම ධර්මයේ පවතී. ඇහැගත්තොත් පහර දෙන්නා වූ රූපේ පවතිනවා. ආලෝකයේ වගේ. ඊගාට මේ පහර වැඩ ගන්නා වූ පහර ලබා ගන්නා වූ පහර කන්නා වූ ප්‍රසාදේ පවතී. මේ වැඩිම නිසා මේ දෙකේ ගැටීම නිසා හිතෙන්ට හිතේට යොමුනා නම් යොමුනා නම් ඒක ප්‍රකට වුණා නම් එතෙන්ද කියනවා සෝත විඥාන. මෙන්න මේ තුන අඩුම තරමින් සතිමත් කුලයට දැක්කන්න පුළුවන්. හැබැයි මේ තුන එකවරම කවදාකවත් ප්‍රකට වෙන්නේ නැහැ. සතිමත් වෙන මොහොතක් මොහොතක් පාස දැකීමේ සංසිද්ධියක් නම් එක්ක රූපය ගැන යථාව බොහෝදී පහළ වෙනවා. මේක බුදු රූපයක්. ආලෝකය නිසා පෙනෙනවා. ඊගාට සෝත ප්‍රසාදේ ආලෝකයේ විතරයි සංවේදී ආලෝකයේ වැඩිච්ච වෙලාවදී උද්දීපන වෙනවා. මේ දෙක එකතු වුණොත් සෝත විඥානය පහළ වෙනවා. ඔන්න ඔය එක කාරණාවක් මොකක් හරි තේරෙනවනේ අන්න එතනදී සක්කාය කියන එක ප්‍රකට වෙනවා. සක්කාය කියලා කියන්නේ ධාතු මට්ටක. ධාතු ස්වરૂපයක් පමණයි. මේක නොදැන මේක නොදක මේක බාරගන්නේ නැතුව මේ ක්‍රියාව පිළිබඳව මෝහේ මේ ක්‍රියාව යටපල් කරගෙන මෙතන පුද්ගලයෙක් ඉන්නවා මෙතන සතෙක් ඉන්නවා මෙතන ආත්මයක් තියෙනවා කියලා ගත්තොත් අන්න ඒ ක්ෂණයේ සත්‍යාධිත්‍ය ගැටචිනයක් වඩපත් වෙනවා. නමුත් ආහන වේලාවේදී ආහන බව සතිමත් වෙනවනම් මේ පුද්ගලට එක්ක සද්දේ වැටෙහෙවි. එහෙම නැත්නම් සෝත ප්‍රසාදේ වැටෙහෙවි. එහෙම නැත්නම් සෝත විඥානයේ වැටෙහෙවි. ඔහු සක්කායෙන් අතර වෙයි. දික්කියට වැටෙයි. සක්කාය දැක්කයි කියලා කියන්නේ අහන වෙලාවේදී මේ බාහිර සද්දයක් කනට ඇවිල්ලා වැඩිම නිසා කනේ මේ පීරි ගෑම නිසා හිත ඒක යොදවුණා. ඒ අනුව මේ තුන එකට ගණන් කරා. ඒ අනුව ඒක විඳීමේ අවස්ථාවක් ආවයක් තියෙන පුළුවන්කමක් තියෙනවා ශරීරයේ. නමුත් ඒ දකින්න දෙයට නැත්නම් ඇහෙන දෙයට තරහා විය යුතුයි, යාළු විය යුතුයි කියලා අනිවාර්යම විය යුතු නැහැ. Tamante ඒක දැක දැනගෙන මධ්‍යස්ථ කරගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට නෑ මේ සද්දේ මගින් පිනවිය යුතු ආත්මයක් තියෙනවානේ. මේ නරක ශබ්ද දෙනවා නම් ඒ දේ දුරු කර යුතුය ආදී විදිහට මේ වැරදි කල්පනා දිගේ ගිහිල්ලා අර සරුගුණ ජීවිතයේ තියෙන සිල්පද පවා කඩාගෙන යන විදිහේ ආවේග පහළ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය සෑම මොහොතකම දැඳෙමින් පවතී. සෑම ක්ෂණයකම දැඩි වෙමින් පවතී. ඒ මොකද අර තීව්‍ර අප්‍රමාදයේ නැතිනම් තීව්‍ර නිරීක්ෂණය නැති නිසා, තීව්‍ර සතිය නැති නිසා, අනා වෙන ගැතිය නිසා, ඉස්සර පස්සර වෙන නිසා, පිළිගන්නේ නැති නිසා. මේ නිසා අඳුම තරමේ කමඨාන් දෙනකොට උනත් මමයේ මාගේ කියන එක කොච්චරනම් තමයි පාවිච්චි කරනවද කියලා කල්පනා කරනවා. ඒ නිසා නියම වශයෙන් කමඨාන් සුද්ධ කරන වෙලාවේදී යෝගාවචරය තමන්ගේ අත්දැකීම් ටික පරමාර්ථයට බරව දේශනා කරනවා විස්තර කරනවා නම් ප්‍රකාශ කරනවා නම් හරීම ලේසි වැඩ පිළිවෙල. ඔය තරම් විස්තර ඔය තරම් හැලි මේකේකල නිස්සාරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ